ආදරණීය හිතවතුනි ඔබ එකතු වන්නේ දෙල්ලඹ භාවනා මධ්‍යස්ථානයටයි දුර සිට මේ මොහොතේ නිලඹ දේශනා ප්‍රකාශන මණ්ඩලය දුර සිටින ඔබට ප්‍රයෝජන ගන්න පුළුවන් වැඩසටහන් ගණනාවක් ඉදිරිපත් කරනවා සංවිධානය කරනවා එින් එක් වැඩසටහනකට තමා ඔබ මේ සහභාගී වෙන්නේ විදසුනට නිදසුනක් අත්දැකීමෙන් අවබෝධයට මේ වෙලාවේ මේට හොඳටම වැස්ස හොඳටම වහිනවා මා හිතනවා මේ පමණ තදින් වහින්න නැතුව ඇති කියා ඔබ සිටින තැනට කොහේ හිටියත් ලංකාවේ හෝ ලෝකේ මීට වඩා යහපත් කාල ගුණයක් ඇති කියා මේ අයහපත් නෑ. නමුත් භාවනා කරන්න උචිතම කාල ගුණයක් මේ ඉන්න තැන්වලම එළියට බහින්න අමාරුයි. හුළඟ වැස්ස සහ කුඩල්ලන්. මේ භාවනාවට නම් උචිතයි ඉන්න තැනක සිට භාවනා කරන්න පුළුවන්. සියල්ල අතහැරලා සියල්ල අතහැර ඉන්න තැන ඔහි ඉන්න පුළුවන් වැස්ස පායන තුරු එවණක් තියෙනවා නම් වහලක් තියෙනවා නම් විදර්ශනාව ප්‍රඥාව ලබන ක්‍රමවේදයක් ඒ සඳහායි විදර්ශනාව තිබෙන්නේ අවබෝධය සඳහා ප්‍රඥාව සඳහා අවබෝධ කරගන්න තිබෙන්නේ අත්දැකීම. අත්දැකීම් වලින් එහාට ගිහින් න්‍යායන් සංකල්ප අදහස් අනුමාන උපකල්පන අවබෝධ කරගන්න බෑ. ඒවා ගැන හිතන්න පුළුවන්. විතර්ක ගොඩනගන්න පුළුවන්. ආදරණීය හිතවතුනි කොරෝනා එනවා ඇති තදවැස්ස එනිසාම මේ විසන්දි වීම වෙනවා වෙන්න ඕන නොවෙනව නම් තමයි පුදුමේ මේ වැස්සත් සමග ලබන අත්දැකීම නේ තව කෙනෙකුගේ අත්දැකීමක් අහන විට නැතිනම් දකින විට තව කෙනෙකු යමක් අත්දකින ආකාරයේ ඒ සමහර කතන්දර තියෙනවා එතනින් අවබෝධය ලැබුවා කියලා. Tamangeම නෙවෙයි තව කෙනෙකුගේ අත්දැකීමක් දිහා බලන් ඉඳලා. නමුත් එයින් මේ ඒ අත්දැකීම ක්ෂණයකින් ඉවර වෙන්නේ නැහැ. අප ගිය සතියේත් කතා කළේ ඒ කාරණය අත්දැකීම කියන්නේ කිසියම් කාල පරිච්ඡේදයක් දිගහැරෙන දෙයක්. ඉතින් එම නිසා මේ දැන් තව කෙනෙකුට දුකක් වෙනවා, තව කෙනෙකුට අසනීපයක් වෙනවා, කාලේ මැරෙනවා, අනතුරක් වෙනවා. අභාග්‍යයක් වෙනවා. දැන් මේ දිහා බලන් ඉඳලා කෙනෙකුට මේකනේ ජීවිතේ හැටි කියලා අවබෝධ වෙන්න පුළුවන්. සසර හැටි කිය. නමුත් එතන මේ අවබෝධය ධර්මාවබෝධයක් වෙන්න නම් එතනදී තමන්ගේ වින්දනය තමයි බලන්න ඕනේ. ඒ තව කෙනෙකුට අනතුරක් විපතක් වන විට ඒ දකින විට ඒ අහන විට අප ලබන අත්දැකීම කුමක්ද? අපට මොකද වෙන්නේ? ඒ වෙන දේ ගැන තමයි විමසන්නට ඕනේ විපස්සනා කරන්නට ඕනේ. නැතුව අර අර ඇහැට පෙනුණු කනට ඇහුණු ඒ බාහිර සිදුවීම ගැන නොවේ. සිදුවීම ගැන <clears throat> විශ්ලේෂණය කිරීමෙන්, සොයා බැලීමෙන්, විමසා බැලීමෙන් බාහිර හේතු හොයාගන්න පුළුවන් ඔය කර්මයයි වෙන අවිනිශ්චිතතාවයි ඒ ටික හොයාගන්න පුළුවනි. නමුත් බයක් වෙන්නත් පුළුවන්. අපටත් මෙහෙම වෙනවනේ කියා හිතෙන්න පුළුවන් අපටත් එබඳු සිදුවීමක් වන විට වැඩි කම්පා නොවී ඉන්නත් ඒ උදව් වෙයි. මේ හැම හැම දිනාටම වෙන දෙයක් කාටත් වෙන්න පුළුවන් දෙයක් කියන ඒ සාමාන්‍යකරණය දැකීමෙන්. නමුත් අර වෙනස් කෙනෙකු බවට පත් වෙන්නේ නැහැ. වෙනමම කෙනෙකු බවට වෙනස් කෙනෙකු බවට. ඒ සඳහා ඕනෑම දෙයක් එකට Taman සම්බන්ධ වෙන ආකාරය කොහොමද? ඒ සම්බන්ධ වෙන ආකාරය නිසා ලබන අත්දැකීම කොහොමද? ඒ ගැන දැනුවත් වෙන්නට ඕනේ, ඒ ගැන විමසන්න ඕනේ, සොයා බලන්නට ඕනේ. ඒක තමයි විපස්සනා කියන්නේ. ඒ කියන්නේ සොයා බැලීම. නිකම් බැලීම නෙමෙයි, නිකම් බැලීම නේ සතිය කියන්නේ. තමන්ට වෙන්නේ කුමක්ද? ඉතින් එහෙම වෙන්නේ ඇයි කියා සොයා බැලීම. ඒ සොයා බැලීම. බැලීමයි සොයා බැලීමයි දෙකක්. හිතවතුනි මේ අවබෝධය ගැන නැතිනම් මේ අවබෝධේ න්‍යායාත්මක කාරණා ගැන බොහෝ පොතපත ලියලා තියෙනවා. අපේ පිටක සාහිත්‍යයේ තිබෙනවා පිටක සාහිත්‍යයට කළ අර්ථකතනක් තිබෙනවා ඒ අර්ථකතනවලට කළ අර්ථකතනක් තිබෙනවා අද වෙන විට ඒ අර්ථකතන සාහිත්‍යයෙන් පිරි ඉතිරි ගොස් තිබෙන්නේ දේශනක් තිබෙනවා. දැන් මේ කියන දේවල් ලියපු දේවල් කියවීමෙන් ඇසීමෙන් අවධානයෙන් කියවීමෙන් අවධානයෙන් නැසීමෙන් මේ මොනවද කියන්නේ මොනවද ලියා තිබෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඕනෑම විෂයක් ගැන එහෙමයි භෞතික විද්‍යාව ගැනත් එහෙමයි. රසායන විද්‍යාවත් ආර්ථික විද්‍යාවත් IT මේ හැම දෙයක්ම එහෙමයි. තේරුම් ගන්න පුළුවන් මේ මොනවද කියන්නේ මේ විෂය කුමක් ගැනද කියන්නේ. ජීව විද්‍යාවත් එහෙම නෙමෙයි ශරීරය පිළිබඳ හදවත කොහොමද කොහෙද තියෙන්නේ මොනවද හදවතින් කෙරෙන්නේ දැන් මේ කාරණා කියවල අහලා දැනගන්න පුළුවන් මනෝවිද්‍යාව ඉගෙන ගත්තහම මනස ගැනත් මේ මනෝවිද්‍යාවට අනුකූලව දැනගන්න පුළුවන් එහෙම දැනගන්න පුළුවන්කම තියෙද්දී කියවා අසා ඉගෙන ගන්න පුළුවන්කම තිබේදී ඇයි විදර්ශනාවක් දැන් ජීවවිද්‍යා මනෝවිද්‍යා පැත්තකින් තියන්න මෙතන වෙනම පිටක සාහිත්‍යයක් තිබෙනවානේ. ඒ පිටක ඔය ත්‍රිපිටක සාහිත්‍යයක් තිබෙනවා. ඒ ත්‍රිපිටක තේරුම් ගන්න ඒවා කියවෙන විදිහ ගැන කියන්නේ ත්‍රිපිටකයේම පොත් තියෙනවා පිටකෝපදේශය. මේ පිටක කොහොමද කියවන්නේ කියා උපදෙස් දෙන්න. ඒක එයත් ත්‍රිපිටකයෙන් පොතක්. පිටකෝපදේශය. ඊළඟට තව විවරණ තිබෙනවා. සහ නූතනයේ කෙලවරක් නැති දේශීය විදේශීය පෙරදිග නැගෙනහිර පටහිර අර්ථකථන රාශියක් තිබෙනවා. මෙන්න මේ ඇතිනේ මේන් එකක් දෙකක් කියවහම මේ මොකද්ද මේ සූත්‍රය කියන්නේ අර ප්‍රකරණේ කුමක්ද කියන්නේ දැනගන්න පුළුවන්. සියල්ල කියවන්න ඕනෙත් නෑ. ওই දෙක තුනක් කියවුවහම අදහසක් එනවා. මෙහෙමනේ කියන්නේ. මේ මේ කාරණේ පටිච්චසම්පාදේ තමයි මේ කියන්නේ අවිද්‍යාව කියන්නේ මෙන්න චතුරාර්ය සත්‍ය හරි දුක මේවා දුක තමයි සැපක් කියන්න බෑනේ කාටවත් ඔයි කියන කාරණා දුකට හේතුව තණ්හාව කාටවත් කියන්න බෑ නෑ නෑ තණ්හාව නෙමේ දුකට හේතුව දීර්ඝ කාලීන වශයෙන් බැලුවොත් තණ්හාව තමයි දුකට හේතුව කෙටි කාලීනව බැලුවත් තණ්හාව තමයි දුකට හේතුව. නමුත් ඒ ඒ මොහොතේ බැලුවොත් නම් ඒක වෙනස් අත්දැකීමක් එන්නේ. දැන් තණ්හාව සතුට ඇති කරනවනේ. තණ්හාව සැප දෙනවා. ඉතින් ඒ ඒ දුකක් වෙන්නේ කොහොමද? ඉතින් ඒ දුකක් වෙන විදිහ තමයි ඔය කෙනෙකුට කියන්න පුළුවන් ඒ දේ නැති වුනහම දුකයි. ඉතින් ඒ ඒන් කියන්න බෑ තණ්හාව දුකට හේතුව කියලා. තණ්හා කරන දේ ලැබෙනවා නම් දුකක් නැත්තම් නොලැබීම දුක වෙනම කාරණයක්. හැබැයි තණ්හාව නිසා දුක ඇති වෙනවා කියන්න බෑ එහෙම. එහෙමනම් කියන්න ඒ තමයි එතන ගැටලුවක් තියෙනවා. එහෙම ඔය තර්කෙට ගියාම. කෙසේ හෝ හිතවතුනි මේ ඒ න්‍යායන් කියවීම, අහුම්කන් දීම, සිතීම, ධාරණය කර ගැනීම, පුනරුච්චාරණය කිරීම අවබෝධය නොවේ. කිසිම දෙයක් කටපාඩමින් කියන්න පුළුවන්කම තිබුණා කීමෙන් කියන්න බෑ අවබෝධයක් ලැබුණා කියා සහ කටපාඩමින් කියන්න බැරි වුණා කියා අවබෝධයක් නැහැ කියන්න බෑ සහ ඊට වඩා වැදගත් කාරණය තමයි ඔය කිසි දෙයක් ওই විදිහට නෙමෙයි අවබෝධ වෙන්නේ. ඒ අර පොතක පිටුවක peeli පළවෙනි peeli දෙවෙනි peeli තුන්වෙනි peeli හතරවෙනි peeli ද ওই විදිහට අවබෝධ වෙන්නේ නැහැ. එහෙම අවබෝධ කරගන්න උත්සාහ ගන්නත් බෑ. කුමක් නිසාද මේ මෙතන බලන්නේ අත්දැකීම් නිසා. ඉතින් කෙනෙකුට කියන්න පුළුවන් එහෙමනම් මේ බොරු දෝවා මේ කාරණා බොරුද කියලා අහන්න පුළුවන් එහෙමනම්. නෑ බොරු නෑ. ওই කිසි දෙයක් බොරුවක් නෑ. ඇත්ත. ඇත්තෙනුත් නැත්ත. නමුත් ඒ ක්‍රමයට නෙවෙයි අවබෝධ වෙන්නේ. ඒට වඩා වෙනස්. කොයි විදිහටද අවබෝධ වෙන්නේ කියලා කාටවත් කියන්න බෑ. චතුරාර්ය සත්‍යය හරි මොනවා හරි අවබෝධ වෙන්නේ ඔය ඔය පොතේ තියෙන ක්‍රමයට නෙවෙයි. ඒ අවබෝධ වුණාට පස්සේ පොතේ තියෙන ක්‍රමේ හරි කියන එක තේරෙනවා. මේ කියන දේ ඇත්ත. නමුත් ඒ කියන විදිහට ඒ වචන වලින් ඒ පිළිවෙලට ඒ අක්ෂර වින්‍යාසයෙන් මේ වචනෙන් පස්සේ ඊළඟ වචනේ ඒ කොමාවෙන් පස්සේ මේ සිත එහෙම අවබෝධ වෙන්නේ නැහැ. එහෙම අවබෝධයක් හොයාගෙන යන්නත් බෑ. එතන අපිට මේ අපව මුලා කරන තැන ඒ ගැන දැනුවත් වෙන්න ඕනේ. හැම විටම අත්දැකීමට එන්න කියන්නේ ඒයි. අත්දැකීම් වරදින්න පුළුවන්. අනිවාර්යයෙන්ම. අත්දැකීම් වරදින්න පුළුවන් අත්දැකීම නෙමෙයි වරදින්නේ. අත්දැකීම් පිළිබඳ අප වැස ගන්න නිගමන වර්ධින්න පුළුවන්. අත්දැකීම් වලට රැවටෙන්න පුළුවන්. ඉතින් අප අවසාන වශයෙන් රැවටෙන්නේ අපේම අත්දැකීම් වලට. ওই මෝහය කියන්නේ නැත්නම් අවිජ්ජා කියන්නේ අරයට රැවටීම, මෙයාට රැවටීම, අර മന്ത്രിට රැවටීම, මේ ඇමතිට රැවටීම, අර අගමැතිට, ජනාධිපතිට, අර මුදලාලිට ඒ රැවටීමට නෙමෙයි අවිජ්ජා මෝහ කියන්නේ තමන්ගේ අත්දැකීම් වලටම රැවටීමට. ඉතින් හැබැයි තමන්ගේ අත්දැකීම් වලට රැවටෙන කෙනා තමයි අර ගොල්ලන්ටත් රැවටෙන්නේ බාහිර දෙයටත් රැවටෙන්නේ. බාහිර දෙයට රැවටෙනවා කියන්නේ තමන්ගේ අත්දැකීම් වලට රැවටෙනවා කියන්නේ. තමන්ගේ අත්දැකීම් වලට රැවටෙන කෙනා බාහිර දෙයටත් රැවටෙනවා. හැබැයි බාහිර දෙයට නොරැවටී හිටියා කියා තමන්ගේ අත්දැකීම් වලට නොරැවටී ඉන්න බෑ. ඒ කාරණේ වැදගත්. කෙනෙක් ඉන්න පුළුවන් කාට කියන්න නම් කාටවත් මාව රවට්ටන්න බෑ. මං කිසි කෙනෙකුට රැවටෙන්නේ නෑ. ඒ ඇත්ත. ඒ ඇත්තක් තියෙනවා කිසිම දේශපාලඥයෙකුට රවට්ටන්න බෑ. ව්‍යාපාරිකයෙකුට මොනවත් බොරු කියලා ඇඟේ ගහන්න බෑ. පූජකවරයෙකුට රවට්ටන්න බෑ. මේ පූජාව කළොත් අර දේ ලැබෙනවා, මේ දේ ලැබෙනවා කිය. අ ඒ කාරණා ඇත්ත වෙන්න පුළුවනි. කිසිම කෙනෙකුට නොරැවටෙන කෙනෙකු ඉන්න පුළුවන්. නමුත් එයින් සහතිකයක් ලැබෙන්නේ නැහැ. ඒ තනත්තාට හෝ තනත්තියට තමන්ට රැවටෙන්නේ නැහැ කියා. මෙයා තමන්ට නොරැවටුණු කෙනෙක්. තමන්ගේ අත්දැකීම් වලට නොරැවටුණු කෙනෙකු කියන ඒ සහතිකය ගන්න බෑ. ඉතින් මේ අප රැවටෙන්නේ අපේම අත්දැකීම් වල. වෙන මොනවටවත් නෙවෙයි. මේ මායයා, ඒ මායයා විග්‍රහ කරන්නේ අවසාන වශයෙන් තමන්ගේ අත්දැකීම් විදිහටනේ මායයා කියන්නේ. චක්කු විඥාණයට, සෝත විඥාණයට, ওই විදිහට විඥාන හය විදිහටනේ දහමේ කියන්නේ මායයා. විඥාන හය. විඥාන හය කියන්නේ අපේ අත්දැකීම්. දුවින් පිට අත්දැකීමක් නැහැනේ කාටවත්. ගන්න බෑනේ හත් වෙනි අත්දැකීමක් නැහැ. උපරිම තියෙන්නේ 6යි. يعني පංච ඉන්ද්‍රයන්ම නිරෝගී නම් කෙනෙකුට ලබන්න පුළුවන් අත්දැකීම් 6යි. හතක් නෑ වර්ග 6යි. මේ මායя කියන්නේ ওই 6ට. මේ මායයට රැවටෙනවා කියන්නේ තමන්ගේ අත්දැකීම් වලට රැවටෙනවා. එම නිසා මේ නොරැවටෙන්නත් ඕනේ තමන්ගේ අත්දැකීම් වලට. අත්දැකීම් වලට රැවටෙන කෙනා අත්දැකීම් වලට නොරැවටී ඉන්න නම් මොන විෂයක්වත් ඉගෙනගෙන ඒ දේ කරගන්න බෑ. මනෝවිද්‍යාව, ජීව විද්‍යාව වෙන සූත්‍ර ඒව ඉගෙන ගත්තා කියලා තමන්ගේ අත්දැකීම් වලට නොරැවටී ඉන්න බෑ. එහෙමනම් විදර්ශනාවක්, විපස්සනා භාවනාවක් අවශ්‍ය නැහැ. මේ විපස්සනාව අවශ්‍ය වෙන්නේ ඒ නිසා. ඉතින් එතනින් නැවත අප එන්නේ අත්දැකීමට. අත්දැකීම තමා බලන්න ඕනේ. වෙන බලන්න දෙයක් නැහැ. දැන් පොත ඇහි අලවගෙන අත්දැකීම දිහා බලන්න ගියාම අත්දැකීම් පේන්නේ නැහැ. මොකද පොතේ විදිහට කිසි දෙයක් එහෙම වෙන්නේ නැහැ. සරල උදාහරණයක් කිව්වොත් දැන් පොතේ කියනවා ඇහැයි කන ඇහැයි රූපයයි නිසා චක්කු විඥානය ඇති වෙනවා. දැන් මේ මේ කාරණේ අධ්‍යක්ෂ කෙනෙක් ඉන්නවද? අවංකව හිතලා බලන්න. දැන් පොතේ එහෙම කියනවා. ඒක බොරුවක් නෙමෙයි. පොතේ කියන දේ බොරුවක් නෙමෙයි. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇසයි ඇසයි රූපයයි නිසා චක්කුංච පටිච්ච ඒ නිසා පටිච්ච කියන්නේ නිසා ඇහැයි රූපයයි නිසා උපපජ්ජති උපදිනවා චක්කු විඥානයි. දැන් ඒ ඒ කටපාඩමිනුත් කියන්න දන්නවනේ. දන්න නිසානේ මේ කිව්වේ කටපාඩම. මේ හිතවතුනුත් දන්නව ඇති මොන භාෂාවෙන් හරි මේ කියන්නේ. ඇහැයි රූපයයි නිසා ඇස පිළිබඳ සිත පහළ වෙනවා. දැනීම පහළ වෙනවා. චක්කු විඥාන. දැන් මෙහෙම වෙනවා දැකලා තියෙනවාද ওই විදිහට? එහෙම නැත්නම් කණයි, ශබ්දයි නිසා සෝත විඥානය ඇති වෙනවා කිව්වා මෙහෙම ඒ අත්දැකීමක් ලැබලා තියෙනවද? ඉස්සලා කන තියෙනවා, ඊළඟට එළියේ ශබ්දයක් තියෙනවා. මේ දෙක එකතු වුනහම අන්න සෝත විඥානයක් ඇති වෙනවා. එහෙමද වෙන්නේ? නැත්නම් එකපාරට සෝත විඥානය ඇති වෙනවා. සෝත විඥානයක් ඇති වෙන ඒ තමයි වෙන්නේ. චක්කු විඥානය තමයි මුලින්ම පහළ වෙන්නේ. වෙනම ඇහක් තිබිලා හරි වෙනම රූපයක් තිබිලා මේ දෙන්න එකතු වෙලා ඊට පස්සේ කියන ඔන්න අපි දෙන්න එකතු වුණා ඔයා දන්නවද කියලා අපෙන් අහනවා එතකොට අපි බැලුවාම ඇත්ත තමයි මේ චක්කු විඥානයක් පහළ වෙලා නෑ එහෙම වෙන්නේ නැහැ අපේ මුල්ම අත්දැකීම තමයි චක්කු විඥානය ඇහත් නොවේ රූපයක් නෙවෙයි. ඇහැ වෙනම අත්දකින්න බෑ කාටවත්. රූපේ වෙනම අත්දකින්න බෑ. ඒ වෙන්නේ නැහැ. කන වෙනම අත්දකින්න බෑ. ශබ්දයක් වෙනම අත්දකින්න බෑ. මේ හැම ඉන්ද්‍රියකටම එහෙමයි. දිව වෙනම, රස වෙනම. දැන් දිව වෙනමයි කෙනෙක් කියන්නේ ඒ දිව වෙනම අත්දකින්න බැරිද? කිසිම රහක් නැතුව දිව තියෙනවා දැනෙනවනේ. ඒ දැනින්නේ කාය විඥාණයට. ඔය ඔය දැනෙන්නේ කාය විඥාණයට. කාය විඥාණයට දැනෙන ස්පර්ශයක්. ඒ දිව කියන්නේ. ඒකට අපි නමක් දෙනවා මෙන්න දිව කියලා. දැල්ලුවොත් කන අල්ලන්න පුළුවන් කෙනෙකුට. කියන්න පුළුවන් කන තියෙනවනේ ශබ්ද තිබ්බත් නැතත් මේ කන අත්දකින්නේ. ඒ අත්දකින්නේ ශබ්දහන කන නෙවෙයි. ශබ්දහන කන නෙවෙයි ඒ අත්දකින්නේ. ස්පර්ශයක්. කාය විඥානයේ අත්දකින්නේ. අර මේ ඇහෙන විට කන කියා කියන්නේ වෙනම දෙයක්. ඒ ඔය කාය විඥාණයෙන් අතින් අල්ලලා ස්පර්ශ වෙන ඉන්ද්‍රියට නෙවෙයි සෝත කියන්නේ කන කියන්නේ ඒ වෙනම හැකියාවකට. ඒ හැකියාවක්. ඒ හැකියාව අත්දකින්න බෑ. කොහොමද හැකියාවක් අත්දකින්නේ? හැකියාව භාවිතා කරන්න පුළුවන්. භාවිතා කරනකොට පේනවා මෙහෙම හැකියාවක් තියෙනවා කියලා. භාවිතා නොකරන විට හැකියාවක් තියෙනවා කියා කොහොමද අත්දකින්නේ? දැන් දුවන්න පුළුවන්. දිවීම හැකියාවක් නේ. දුවන්නේ නැතුව ඉන්නකොට කෙනෙක් කියනවා මට දුවන්න පුළුවන්. පුළුවන් ඒ සිතවිල්ලක් මේ මතකයෙන් ඉස්සරහ දිව්වා මතකයෙන් කියන්න පුළුවන්. හැබැයි ඒ හැකියාවක් දකින්නව නෙවෙයි. හැකියාවක් දකින්න දුවන්න ඕනේ. දුවන විට තමයි දුවන්න පුළුවන් කියන හැකියාව දිවීමේ හැකියාව ස්පර්ශ වෙන්නේ. මේ කතා කරන්න පුළුවන් කතා කරන විට තමයි කතා කරන්න පුළුවන්කම පේන්නේ දැනෙන්නේ ස්පර්ශ වෙන්නේ. කතා නොකර නිහඬව ඉන්න විට එතන නිහඬව ඉන්න පුළුවන් හැකියාව තමයි ස්පර්ශ වෙන්නේ අත්දකින්නේ. හැබැයි හිතන්න පුළුවන් ආ මට කතා කරන්න පුළුවන් සිංහලත් පුළුවන් දෙමළත් පුළුවන් සංස්කෘතත් පුළුවන් පාලිත් පුළුවන් ඉංග්‍රීසිත් පුළුවන් වෙනත් භාෂාවක් තියෙනවා නම් ඒවත් පුළුවන්. හරි. ඒ මතකය. ඒ මතකය. මතකයෙන් ඒ කියන්නේ අත්දැකීමක් ගැන නෙවෙයි. වර්තමාන අත්දැකීමක් නොවේ. එතන මේ කන කියා කියන්නේ හැකියාවක. ඇහැ කියන්නේ හැකියාවට. එහෙම නැතුව මේ මේ අපි ওই අතින් අල්ලලා කන්නඩියක් ඉදිරියට ගියාම පේන දෙයට නෙමෙයි ඇහැ කියන්නේ. මෙතන ඇහැ කියන්නේ. ඒ කණ්ණඩියක් ඉදිරියට ගියාම අපිට පේන්නේ ඇහැ නෙමෙයි රූපය. හොඳට බලන්න. එතන කන්නඩියකින් අපිට ප්‍රතිබිම්බයක් පේනවනේ කන්නඩියේ කැඩපත ඇතුලේ. මේ ආන්න මගේ ඇහැ කියන්න පුළුවන්. ඒ පේන්නේ ඇහැ නෙමේ රූපය. මොකද ඇහැ මෙතන තියෙන දෙයක්. ඇහැ කන්නඩියක් ඇතුලේ තියෙන්න බෑ. ඇහින් පිට තියෙන සියල්ල රූප. මේ ඇහින් එළියේ තියෙන හැම දෙයක්ම රූප. ඒතකොට කන්නඩියකින් බලනකොටත් අපිට පේන්නේ රූප. ඒතර මේ ඇහැ ඇහැ කියලා පේන්නේ රූපයක්. මිස ඇහැ නෙවෙයි. ඇහැ කියන්නේ හැකියාව. නාසය කියන්නේ හැකියාවක් මේ. ගඳ සුවඳ නිර්මාණය කරන්න පුළුවන් හැකියාව. නිර්මාණය කියන්නේ හදන්න පුළුවන් හැකියාවට. ඒ හැකියාවට තමයි නාසය කියන්නේ. කන කියන්නේ ඒ හැකියාවට. දිව කියන්නේ ඒ හැකියාවට. ඇහැ කියන්නේත් නැහැ. කය කියන්නේත් නැහැ. මන කියන්නේත් නැහැ. ඒත කියන්නේ නාසය පමණයි. නාසයට කුමක්ද කරන්න පුළුවන්? ඒ හැකියාවට කුමක්ද කළ හැක්කේ? මේ ගඳක් සුවඳක් හදන්න පුළුවන් එයාට. හදන්න පුළුවන්. හරියට ඇහැට රූප හදන්න පුළුවන් වගේ. කනට ශබ්ද හදන්න පුළුවන් වගේ මේ දිවට රහ හදන්න පුළුවන් මේ කාරණය මාස 3කට විතර කලින් අප කතා කළා ඒ දිගට ගෙනිච්චේ නෑ ටිකක් හිතන්න භාවනා කරන්න කාලය දුන්නා මේවා මේ ඉන්ද්‍රිය තමයි හදන්නේ කියන්නේ කාරණේ මේ අත්දැකීම හදන්නේ ඉන්ද්‍රිය ඒ අත්දැකීම හදන්න පුළුවන් හැකියාවට තමයි ඉන්ද්‍රිය කියා කියන්නේ ඇහැ කියා කියන්නේ රූපයක් මවන්න පුළුවන් හැකියාවට. කන කියන්නේ ශබ්දයක් මවන්න පුළුවන් හැකියාවට. හැකියාවකට කන කියන්නේ. දැන් එහෙනම් කෙනෙකුට අහන්න බුණා තනියම පුළුවන් ද කනට ශබ්ද මවන්න? තනියම බෑ. තනියම ශබ්ද මවන්න බෑ. කිසිම යන්ත්‍රයකට තනියම මොනවත් මවන්න බෑනේ. දැන් මොන හරි යන්ත්‍රයක් තියෙනවා රොටි හදන්න පුළුවන් යන්ත්‍ර තියෙනවා කියන්නේ ඉදියක් හදන්න පුළුවන් යන්ත්‍ර තියෙනවා පාන් හදන්න පුළුවන් නිෂ්පාදනය කරන්න පුළුවන් යන්ත්‍ර තියෙනවා. ඉතින් මේ යන්ත්‍රයකට තනියෙන් පාන් හදන්න බෑනේ. ඒකට අමුද්‍රව්‍ය ඕනේ. හැබැයි පාන් නෙමෙයි ඕන වෙන්නේ. දැන් කිසියම් යන්ත්‍රයකට පාන් හදන්න පුළුවන් අවන්නයකට උඳුනකට පාන් හදන්න පාම් ඕනේ කියලා කවුරු හරි කියනවනේ. මේකට පාන් දැම්මොත් තමයි මේ යන්ත්‍රයෙන් පාන් එළියට එන්නේ. එහෙම කිව්වොත් ඒ යන්ත්‍රය මොකටද? ඒ යන්ත්‍රය කුමකටද? යන්ත්‍රයක් ඕනේ නැහනේ පාන් තියෙනවා නම් මොකටද යන්ත්‍රයක්? හවන් එකක් මුඳුනක් මොකටද කෙලින්ම ඒ පාන් ගන්න පුළුවන්. පාන් නැහැ. පාන් නැහැ. පාන් හැදෙන්නේ මේ යන්ත්‍රයෙන්. මේ යාන්ත්‍රණයෙන් තමයි පාන් නිෂ්පාදනය වෙන්නේ පිච්චෙන්නේ. එහෙම එතකොට මේ යන්ත්‍රයට එනම් පාන් නෙමෙයි දාන්නේ. මොනවා හරි පිටි, ලුණු, වතුර, සීනි, ඊස්ට් මොනවා හරි එහෙම අම්ද්‍රව්‍ය ටිකක් දාන්නේ. ඒ අම්ද්‍රව්‍ය දැම්මහම මේ යන්ත්‍රයට පුළුවන් ඒ අම්ද්‍රව්‍ය කවලම් කරලා මිශ්‍ර කර කිසියම් උෂ්ණත්වයක තියලා අන්න පාන් කියන දේ නිෂ්පාදනය කරන්නේ. මේ කාරණේ පැහැදිලිනේ මේ තේරුම් ගන්න. දැන් කේක් හදන අවන්නේකින් එකට කේක් දාලා කේක් හදන්න ඕනේ නැහැ. කේක් තියෙනවා නම් කොහොමත් අවන් එකක් ඕනේ නැහැ. කේකට මොකටද කේක් දාන්නේ? කේක් නැහැ. රූප නැහැ. ශබ්ද නැහැ කොහෙවත්. ඒව කොහෙවත් නැහැ. මේ වෙන කියන්නේ ක්‍රමයක් නැති නිසා තමයි ඔය රූප ඒ ඇහැයි එකතු වුනහම චක්කු විඥානයක් පහළ වෙනවා කියන්නේ ඒ චක්කු විඥානය තමයි දැක්ක කියන්නේ. රූපේ කියා අප කියන්නේ අර එළියේ තියෙන දෙයට නෙමෙයි. අමුද්‍රව්‍ය ටිකක් ඇහැ එකතු කරගෙන අර පාන් පිටි අනනවා වගේ අනලා අනලා අනලා එයා ඒක ඇතුලේ පුච්චලා එළියට දෙනවා. එළියට කියන්නේ අපට දෙනවා. ඒ දෙන දෙයට තමයි රූපේ කියන්නේ. දැක්කා කියන්නේ එතකොට. යමක් දැක්කා කියන්නේ. ඒකට තමයි චක්කු විඥාන කියන්නේ. ඉතින් මම කියන්න හදන්නේ ඔය දැකීමනේ ඉස්සෙල්ලම වෙන්නේ. මුලින්ම වෙන්නේ දැකීම. මුලින්ම වෙන්නේ ඇසීම. ඇසීමක් ආව ගමන් තමයි මේ අනිත් කාරණා ටික එකතු වෙන්නේ. දැන් අර පොතේ කියන කාරණේ එහෙම නැතුව කියන්න බෑ. ද වෙන විදිහකට ওই කාරණේ කියන්න බෑනේ. ඒ කියපු තැන් තියෙනවා. වෙන ඇත්තටම මේ කාරණය ප්‍රායෝගිකව සිද්ධ වෙන ආකාරයේ කියලා තැන් තියෙනවා. ප්‍රායෝගිකව නෙමෙයි න්‍යායාත්මකව තමයි ওই කියන්නේ හැය රූපය නිසා චක්කු විඥානයක් ඇතිනේ. ඉතින් තියෙන න්‍යායක්. ඉතින් න්‍යායක් දකින්න බෑ. කිසිම න්‍යායක් මේ විපස්සනාවේදී මේ විදිහට අත්දකින්න බෑ. ඒ අත්දකින්න එනකොට වෙනස් වෙනවා. දැන් හරියට මේ හයිඩ්‍රජන් ඔක්සිජන් එකතු වුනහම ජල කර අම්ල කර එකතු වුනහම ඔන්න වතුර හැදෙනවා. ජලය හැදෙනවා. ඒතර ජලයේ තියෙන හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි. ඒ එහෙම කිව්වට ওই දෙක අත්දකින්න බෑනේ කාටවත්. කවුද හයිඩ්‍රජන් ඔක්සිජන් අත්දකලා තියෙන්නේ බොනකොට අත්දකලා තියෙනවද? මූණ හොදනකොට නානකොට, රෙදි හොදනකොට, අත හොදනකොට මේ කිසියම් තැනකදී අත්දැකලා තියෙනවද? නෑ. එහෙම අත්දකින්න බෑ. දැන් හයිඩ්‍රජන් විද්‍යාව කියනවා හයිඩ්‍රජන් ද්‍රව තත්වයේ හයිඩ්‍රජන් වායුවක්නේ. ද්‍රව තත්වයේ තියෙන්නේ සෙල්සියස් ඍණ 100ටත් පහළින්. දැන් ඍණ සෙල්සියස් බිඳුව වෙනකොට තමයි මිදෙන්නේ ජලය. මිදෙන උෂ්ණත්වයටත් වැඩිය තව අංශක 100ක් 130ක් විතර පහළට ගියාම තමයි හයිඩ්‍රජන් ද්‍රවයක් විදිහට තියෙන්නේ. ඔක්සිජනුත් ඒ වගේ. හැබැයි මේ දෙන්න එකතු වුණාම ඔන්න ජලයේ ද්‍රවය ද්‍රවයක් විදිහට තියෙනවා. ඒ තමයි යථාර්ථය. අර අර න්‍යාය. න්‍යාය අත්දකින්න බෑ. මේක විශ්ලේෂණය කරලා බැලුවොත් ඒ න්‍යාය හරි කියන එක පේනවා. සහ තව දේවල් තියෙනවා ජලයේ. ජලය කියන්නේ හයිඩ්‍රජන් දෙකකුයි ඔක්සිජන් එකකුයි විතරක් නෙමෙයි. තව බොහෝ දේ තියෙනවා ඒ ජලයේ. ඒ තියෙන නිසා ජලය දිහාම අත්දකින්න ඕනේ. ඒ අත්දැකීමම තමයි බලන්න ඕනේ. නැත්නම් අර ටික හොඳටම ඇති. ඒ දැන ගැනීම. ඉතින් හිතවතුනි මේ නිසා අත්දැකීම තමයි මුල් තැන දෙන්නේ විපස්සනාවට සහ බුදුදහමට. බුදුදහමේ හැම තැනම අත්දැකීමට තමයි මුල් තැන දී තියෙන්නේ. තමන් කියලා කියන්නේ අත්දැකීමට. මම කියා කියන්නේ ඔය හය ආකාර වූ අත්දැකීම් වලට. ඒන් පිට මමෙක් නැහැ. සත්වයා කියන්නේ කාටද? ඔය අත්දැකීම් හයට. ලෝකය කියන්නේ මේ අත්දැකීම් හයට. මායя කියන්නේ මේ අත්දැකීම් හයට. නිරෝධයේ නිවන කියන්නේ මේ අත්දැකීම් හය නැවත් නැවතුණු තැන. කියන්නේ නොරැවටුණු තැන. මේ අත්දැකීම් හයටම මොනම ආකාරයකටවත් රැවටෙන්නේ නැත්නම් ඒ තමා නිරෝධය නිවන. අත්දැකීම් තිබුණත් නැතත් රැවටීමක් නැහැ. කිසිම අත්දැකීමකට බෑ මුලා කරන්න, රවට්ටන්න, අන්දන්න. ඒ අවබෝධය නිසා. ඒ අවබෝධය නිසා. අවබෝධය තියෙනවා නම් කිසිම අත්දැකීමකට බෑ අවබෝධයේ ප්‍රඥාව රවට්ටන්න. ඒක අවබෝධය නැත්නම් ඉතින් රැවටිලා ඉන්නේ කොහොමත් රැවටිලා ඉතින් අත්දැකීම ඕනේ රැවටිලාම ඉන්නේ හිතවතුනි බාහිරේ මොනවා තියෙනවද අප දන්නේ නැහැ. දැන් බාහිර ලෝකයේ මොනවා තියෙනවද කවුරුවත් දන්නේ නැහැ. දැන් මෙහෙම දැන් මෙහෙම කියමුකෝ අපි. මේ දල උදාහරණයක්. එළියේ ඉන්නවනේ මිනිස්සුන් මිනිසුන් ඉන්නවා හිතවතුන් ඉන්නවා ඥාතීන් පවුලේ අය එකට රැකියාව කරන අය අසල් වාසීන්, ගම් වාසීන්, නගර වාසීන්, රට වාසීන්, ලෝක වාසීන් ওই විදිහට ඉන්නවා. දැන් එහෙම ඉන්නේ කවුද කිව්වොත් කියන්න පුළුවන් මෙන්න මෙන්න මේ අය මේ අය ඉන්නවා. මේ අය ඉන්නවා. ඉතින් ඇත්තටම ඉන්නේ කවුද කියලා අප දන්නවද? දැන් මේ ප්‍රශ්නේ තියෙනවනේ. දැන් සමහරට ගැටුමක් එහෙම ආවහම දෙදෙනෙක් අතර අනවබෝධයක් නිසා ගැටුමක් ආවම හිතාගෙන ඉන්න විදිහට අනිත් කෙනා ක්‍රියා නොකරන විට කියනවා මේ ඔයා කවුද කියන්න මට නම් තේරෙන්නේ නැහැ. ඔයා කවුද? ඔයා මෙහෙම කෙනෙක්ද? දැන් මේ ප්‍රශ්නේ එනවනේ. මේ තමයි ඇත්ත. මේ එළියේ ඉන්නේ කවුද කියන්නේ අප දන්නේ නැහැ. නමත් දෙනවා. මෙය හවලා. මෙයා යහළුවෙකු ඉහෙලියක් නෑදෑයෙක් අසල්වාසී මෙහෙම නමක් දෙනවා හැබැයි නමක් දුන්නට ඒ නම අප දෙන්න නම ඇතුලේ කවුද ඉන්නේ කියන්න අප දන්නේ නැහැ ඉන්න කෙනා දන්නේ ඒක දැනගන්නත් බෑ ජීවිත කාලයක් කෙනෙකු ඇසුරු කළත් එය දැනගන්න බෑ හරියටම ඒ ඇසුරු කරන විට කරන කියන දේවල් දැනගන්න පුළුවන් නමුත් ඊළඟ මොහොතේ තැනැත්තා කුමක් කරයිද, කොයි වගේ හැසිරෙයිද, කවුරු වෙයිද, යකෙක් විදියට හැසිරෙයිද, ප්‍රේතෙක් විදියට හැසිරෙයිද, තිරිසනෙකු වෙයිද, දෙවි කෙනෙක් විදියට, ඊටත් එහා කෙනෙකු වෙයිද, බුදු කෙනෙක් විදියට හැසිරෙයිද කියන්න අපට බෑ. කියන්න බෑ. නෑ දන්නේ නෑ. මේ එළියේ ඉන්නේ කවුද කියන්නේ අප ඇත්තටම දන්නේ. මේ මිනිස්සු විතරක් නෙමෙයි මේ දේවල් උනත් අප දන්නේ හරියට. දැනගන්නත් බෑ. ඒ දැනගත්ත කෙනෙකුත් නෑ. මේ ලෝකයේ ඔය කියන ලෝකයේ ඇත්තටම මොනවද තියෙන්නේ වෙන්නේ මොනවද කවුද ඉන්නේ එයා ඊළඟට මොනවා කරයිද මේ සියල්ලම හරියටම දැනගත්ත කෙනෙකු නෑ. දැනගන්න බෑ. මේ විශ්වයේ ඉන්න යම්තාක් ජීවීන් ඉන්නවා නම් ඒ හැම ජීවියෙකුම ඊළඟ මොහොතේ මොනවා කරයිද කියලා දැනගත්ත කෙනෙක් නෑ කාටවත් දැනගන්න බෑ ඊළඟ ජීවිතේ පැත්තකට දාන්න මේ වැලි කැට ටිකක් ගන්න මේ වැලි කැට ඊළඟ මොහොතේ මොනවා වෙයිද මේ වැලි කැට වලට මොනවා කරයිද මෙයා විශ්වයේ තියෙන තාරකා මේ ඒ ගහක කොලයක් කරගෙන හරියට කියන්න පුළුවන් ඊළඟ මොහොතේ මොනවා වෙයි කියන්න බෑ ඒ කොලේ ඊළඟ මොහොතේ මොනවා කරයිද කියන්න බෑ ඊළඟ මොහොත ගැන කියන්න බෑ. ඉතින් ඊළඟ මොහොත ගැන අපිට කියන්න බැරි නම් මේ කිසි දෙයක් කියන්න බෑ. දන්නේ නෑ. දැනගන්නත් බෑ. දැනගත්ත කෙනෙකුත් නෑ. දැන් මෙහෙම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ නොසලකා හරිනවා වහන්සේ ਸਰවඥයි ਸਰවඥ කියන්නේ සියල්ල දැන් දන්නවා ඉතින් එහෙමනම් කොහොමද උන්වහන්සේ ඉතින් එහෙනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් අහලා නැහැ. ඒ සර්වඥන් වහන්සේගේ නම් මුවින්ම දේශනා කළා නැහැ. මේ හැම දෙයක් පිළිබඳවම දන්නවා. හැම කෙනෙකුම ඊළඟට කරන දේ දන්නවා. එහෙම කියලා නැහැ. එහෙම සර්වඥයි කිව් අය ඉඳලා තියෙනවා. ඔය කියන ඔය හි කියන සර්වඥතා ඥානෙ තියෙනවා කිව් ශාස්ත්‍රවරුන් ඉඳලා තියෙනවා. දැනුත් ඉන්නවා. කියන එහෙම කියන අය ඉන්නවා. ඉතින් ඒ කාරණේ පිළිබඳ විවිධ තර්ක බුදුරජාණන් වහන්සේම ඉදිරිපත් කළා තියෙනවා. එහෙම කියන ශාස්ත්‍රෝන් වහන්සේලාගේ ਸਰවඥතා ඥාණය ඒ නිර්වත හෙලි කරන තර්ක බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා තියෙනවා. එහෙම වෙන්න බෑ කියන කාරණේ. මොකද ලෝක විශ්ේ අචින්තියයි. ඊළඟට අවිනිශ්චිතයි. එහෙම කියන්න බෑ. ඔන්න එක්කෙනෙක් ගැන කියන්න පුළුවන්. මෙයා මෙතනින් වමට හැරෙයි කියලා. හැබැයි මේ මේ වෙලාවේ පාරේ යන ඔක්කොම ගැන එහෙම කියන්න බෑ. මෙයා මේ හද්දෙන් දකුණට හැරෙයි, අරිය වමට හැරෙයි, මෙයා ඉස්සරහට හැරෙයි, මෙයා ආපහු හැරෙයි, මෙයා නවති. එහෙම කියන්න බෑ. ඒ අවශ්‍යත් නෑ. ඒ අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ මේ අත්දැකීම. තමන්ගේ අත්දැකීම. ගැන දැනුවත් වීම. ලෝකය කියන්නේ අත්දැකීම. අර එළියේ තියෙනවා කියා එය සිටිවිල්ල. දැන් කියවනේ කවුරු හරි හොඳ කෙනෙක්. එන හරි හොඳ කෙනෙක්. ඒ අපේ සිටිවිල්ල. ඒ සිටිවිල්ල ඒ ඉන්නකල් සහ ඒ සිතවිල්ලට අනුව දේවල් අපට පෙනෙන තුරු ඇහෙන තුරු හරි. හැබැයි පිට යමක් වුණා නම් හරි වුණා කියා අපට හිතුනොත් හරි ඒ හොඳ කෙනාකෝ හොඳ කෙනාට මොකද උනේ? අපි කියන එයා දැන් නරක වෙලා. එයා දැන් නරක වෙලා. දැන් නරක කෙනෙක් එතන ඉන්නේ. එතන ඊළඟට ඒ හරි කියලා හිතන් ඉන්නවා. දැන් ඒ ඊට පස්සේ නරක කෙනෙක්. හිතවතුනි ඒ ඒවා අපේ සිතිවිලි. ඔය එළියේ ඉන්නවා තියෙනවා මෙහෙම කෙනෙකු ඉන්නවා අර එහෙම දෙයක් තියෙනවා කියන කාරණේ අපේ පඤ්ඤප්තිය. ඒවට තමයි පඤ්ඤප්ති කියන්නේ. අපේ පනවලා තියෙනවා. ප්‍රඥප්ති. මේ සාමූහික ප්‍රඥප්තිත් තියෙනවා. තනි තනිව පැනවූ ප්‍රඥප්තිත් තියෙනවා. සමාජයක් පවුලක් විදිහටත් පනවන්න පුළුවන්. කිසියම් පිරිසක් එකතු වෙලා කියන අර ගමේ ඉන්න අය හරි නෑ. හරි දරුණුයි. මේ ගමේ අයට කියන්න පුළුවන්. ඒකට ප්‍රඥප්තියක්. ඒ එතකොට එහා ගමේ ඉන්නේ දරුණු අය කියන දරුණු අය වෙන්නේ මේ ගමට. මේ ගමේ ඉන්න අය පැනව ප්‍රඥප්තියක්. හදාගත්ත සංකල්පයක් සිටිවිල්ල. හැබැයි තවත් ගමකයි කියන්න පුළුවන් මේ ගමේ ඉන්න අය හරි අහිංසකයි. ඒතකොට ඒ ඒ තුන්වෙනි ගම පනවලා තියෙන ප්‍රඥප්තිය වෙනස්. මේවට තමයි ප්‍රඥප්ති කියන්නේ. සාමූහික ප්‍රඥප්තිය තියෙනවා. අන්න එතන තමයි අවුල තියෙන්නේ. කියන්නේ මා හිතන විදිහට තව කවුරුවත් ලෝකේ හිතන්නේ නැත්නම් කිසිම කෙනෙකු අන්න එතනදී අපට තේරෙනවා මෙතන වැරැද්දක් වෙනවා. මා හිතන විදිහට මා පමණක්ම නම් හිතන්නේ. වෙන කිසිම කෙනෙකු එහෙම හිතන්නේ නැත්නම් ලෝකේ මා හිතන දේ කවුරු හරි ගැන වේවා ලෝකයේ ගැන සිදුවීමක් ගැන මොනවා හරි ගැන කියනෝනේ මගේ අත්දැකීම මෙහෙමයි කියලා. ඒකට අහන අහන හැමෝම කියනවා නෑ අපේ නම් අත්දැකීම ඒ නෙවෙයි. හැමෝම කියනවා. නම් අන්න එතනදී අපට තේරෙනවා මෙතන අවුලක් තියෙනවා. හැබැයි ඒත් ඉතින් කෙනෙක් දිත්තිගත වෙලා මුළු ලෝකෙම කිව්වත් මේ මා මට හිතෙන දේ තමයි ඇත්ත කියා එහෙම දිත්තිගත වෙලා ඉන්න බෑ එහෙම දිත්තිගත වුණු කෙනාට විමුක්තියක් නැහැ. ඒ සාමාන්‍යයෙන් ඔය කන බොන බොන බොන කෙනෙක් කියන මත්පැන් එහෙම කෙනෙකුට විමුක්තියක් තිබුණත් අර දික්ටිගත වුණු කෙනෙකුට විමුක්තියක් නැහැ. දැන් බොර කෙනෙකුට විමුක්තියක් තියෙනවා කියන්නේ බිබී විමුක්තිය ගන්න පුළුවන් කියන එක නෙමෙයි. එයා අත්හරින්න ලේසි. මද්ද්‍රව්‍යයක් අත්හරින්න පහසුයි, දික්ටියක් අත්හරින්න අමාරුයි. ඒ නිසා තමයි දික්ටි ආනන්තරී පාප කර්ම ගොඩටම දාලා තියෙන්නේ. මේ පහයි දික්ටියත් එකතු කරාම හයයි. මේ ඔක්කොම බරපතල කර්ම විදිහට කියන්නේ ඒ නිසා දික්ටි. ඉතින් ඒ එහෙම ධිට්ඨියක් කෙනෙකුට කලාතුරකින් ඇති කරගන්න පුළුවන්. නමුත් මේ සාමූහික ප්‍රඥප්ති වෙනස් නම් අන්න එතනදී ටිකක් අපිට අපිට සැක ඇති වෙනවා. මේ මා හිතන විදිහ මොනවාරි අවුලක් තියෙනවා. මොකද කවුරුවත් ඒ හරි කියන්නේ එහෙම අත්දකින්නවා කියන්නේත් නැහැ. එතන කිසියම් හෙලවීමක් වෙනවා. අපේ අත්දැකීම ගැන අපේ ඇති කරගෙන තියෙන නිගමන හෙලවෙන්න පටන් ගන්නවා. ඒ සාමෝ සමූහයම කියනවනම් ඒ හරි කියා අන්න එතනදී අපි දෙපාරක් බලන්නේ නැහැ. බලන්න ඕනේ නැහනේ. සාමූහික ප්‍රඥප්තියක ඉන්නේ අප. එතන තමයි අමාරු. සාමූහික ප්‍රඥප්තිය. ඒක තමයි රැවටෙන්නේ බොහෝ විට. අර Taman තනියම හදාගෙන අනිත්‍යයට ගැලපෙන්නේ නැති හැමෝම ඔවා වැරදි වැරදි නෑ එහෙම වෙන්නේ නෑ කියන ප්‍රඥාප්ති වලින් ගැලවෙන්න ලේසි ලේසි මෙහෙමයි අවස්ථා දෙකකදී ඒත් අමාරුයි එක අවස්ථාවක් තමයි ඒ දිෂ්ටි වුණා ආවේශ වුණා කියනවනේ දැන් එහෙම අවස්ථාවක ලේසි නෑ ලෝකෙන් මොනවා කිව්වත් Taman ඉන්නේ දිෂ්ටියක නම් ආවේශයක නම් ඉතින් ලෝකෙම මොනවා කිව්වත් ඒ දිෂ්ටිය තියෙන තුරු ඒ අත්දැකීම ඉන්නවා. එමෙන්න මේ ව්‍යාධි තත්ත්වවලදී ඔය යථාර්ථයෙන් පිට දේවල් ඇහෙන පේන ව්‍යාධීන් තියෙනවනේ. මානසික රෝග කියන්නේ ස්නායු රෝග. අන්න එහෙම අවස්ථාවකදීත් ලෝකෙම කිව්වත් මොකද Tamanට පේනවනේ. ඇහෙනවා. ඒ ව්‍යාධිය නිසා Tamanට පේනවා ඇහෙනවා. ඉතින් එතනදී ලේසි නෑ අතාරින්න. හැබැයි ওই අවස්ථා දෙකෙන් ඇර ඔය දිෂ්ටි ආවේශ වුණු අවස්ථා හා මානෝ ව්‍යාධි තත්ත්වවල හැර අන් අවස්ථාවල මේ පොදු සම්මුතීන් අපිව ගලප ගන්න ඕනෙකමක් අපිට තියෙනවා. මේ කාරණේ අප කලිනුත් කතා කරා මම වෙනස් කෙනෙකු කියන්නත් අපට ඕනි ඒ වගේම සමෝහයේ කෙනෙකු කියන්නත් ඕනේ. මේ අවශ්‍යතා දෙකම පුහුදුන් හිතක තියෙනවා. මේ පුහුදුන් කියන පෘථග්ජන කියන ස්වභාවයේ මූලික ලක්ෂණ දෙකක් තිබෙනවා. එක ලක්ෂණයක් තමයි මම වෙනස්. මම වෙනස්. සහ මම සමානයි. අනිත්‍යයට සමානයි. සමානකමුත් තියෙනවා. වෙනස්කමුත් තියෙන මේ දෙකම දැන් මේ පටලැවිල්ලක් පරස්පරයෙන් වෙනස් නම් සමාන වෙන්න බෑ සමාන නම් වෙනස් වෙන්න බෑ නමුත් පුහුදුන් හිතට මේ අවශ්‍යතා දෙකම තියෙනවා ඕනෑකම් දෙක මේ සමානද අසමානද කතාව නෙමෙයි සමාන වෙන්න ඕනේ කමකුත් තිබෙනවා වෙනස් වෙන්න ඕනේ කමකුත් තියෙනවා ඉතින් මේ ගැටිමේ තමා පුහුදුන් හිත හැමදෑම ඉන්නේ හැමදෑම පුහුදුන් හිත මෙන්න මේ පරස්පරය ඇතුලේ ගැටි ගැටි ඉන්නවා. මම වෙනස්. මම සමානයි. මෙතනින් තමයි පටන් ගන්න. මේ සංසාරේ පටන් ගන්න මූලිකම තැනක් ඔය සක්කාය දිට්ඨිය කියන්නේ එතෙන්ට. ඉතින් මේ අර අර අවස්ථා දෙක ඊටාම අවාසනාවන්ත තත්ත්වයන් දෙකක්. ඔය දිෂ්ටි ව්‍යාධි තත්ත්ව දෙක. ඉතින් එතනදී ඒ தත්ත්වෙන් නිදහස් වෙන තුරු අවබෝධයකට එන්න බෑ. සමතයක් වඩන්න පුළුවන්. විදර්ශනාවකට එන්න බෑ. හොඳට සමතේ වඩන්න පුළුවන්. ඒ ඒ தත්ත්ව දෙකේම ඉන්න කෙනෙකුට සමතේ හොඳට වඩන්න පුළුවන්. දිෂ්ටි ආවේශ තත්ත්වේ ඉන්න කෙනෙකුටත් එයා එක්තරා ඉන්නේ ඒ ඒ කිසියම් ඒකාග්‍රතාවයකනේ. අර ව්‍යාධි තත්ත්වේ ඉන්න කෙනාටත් ඒකාග්‍රතාවය වඩන්න පුළුවන්. හැබැයි ඒක හොඳ නැහැ වඩන්න. නමුත් විදර්ශනාවට එන්න බෑ. ඉතින් මේ කාරණය අවධාරණය කරන්න ඕනේ. මානසික නිරෝගීතාවය හරිය වටිනවා. මේ මානසික ඔය සාමාන්‍ය මානසික නිරෝගීතාවය නැත්නම් විදර්ශනාවක් නෑ. කරන්න බෑ. මේක බොරුවක් කරනවා කියනවනම් බොරුවක් කරන්න බෑ. අර ආවේශي තියෙනවා මේ ආවේශي තියෙනවා අර බැල්ම තියෙනවා මේ බැල්ම තියෙනවා අනිත්‍යයට පේන්නේ නැතිව මට පේනවා අනිත්‍යයට ඇහුන්නේ නැති දේවල් මට ඇහෙනවා දැන් මෙහෙම කියන කෙනෙකුට විදර්ශනාවක් කරන්න බෑ මානසික නිරෝගීතාවය තියාගන්නම ඕනේ මේ ගමනේ යන්න සමතේට රැවටෙන්න පුළුවන් සමතේට සමතේ කියන්නේ රැවටුණු දෙයක් නේ ඒ නොරැවටීමේ අයින් වෙන්නේ නැහැ නේ සමතේ මේ හිතවතුනි මේ හඳුනා ගන්නට ඕනේ අර පොදු සම්මුතීන් ගැන. කවුරුත් පිළිගන්න ඒවා අපත් පිළිගන්නවනේ. ඒ පිළිගැනීම තමයි ලෝකයක් තියෙනවා. මේ එළිය රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ඔක්කොම එළියේ තියෙනවා. එළියේ තියෙන ඒවා මේ ඉන්ද්‍රියයන් ග්‍රහණය කරගන්නවා. ග්‍රහණය කරගන්නවා කියනවා. එහෙම ග්‍රහණය කරගන්න. ඒ කන දුර්වල නම් ශබ්ද ග්‍රහණය කරගන්න බෑ. එයා පිහිරි. ඇස් දුර්වල නම් එයා අන්ධයි. එයාට රූප ග්‍රහණය කරගන්න බෑ කියන. ඉතින් ඒ ඒ කියන කේමනේ ඇත්තක් තියෙනවා දැහැ. අන්ධ කෙනෙකුට එයාට සාපේක්ෂව රූප නැති වුණාට ලෝකේ රූප නැහැ කියන්න බෑනේ. ලෝකේ පාට නැහැ. වර්ණ නැහැ, හැඩ නැහැ කියන්න බෑනේ. එයාට පේන, එයා පේන කෙනෙක් කියනවා තියනවා කියලා. එයාට තියෙනවා, මෙයාට නැහැ. නමුත් මේව නිරෝගී තත්වයේ ඉන්න කෙනෙකු ගත්තොත් එහෙම එහෙමයි ඔය දර්ශන හදන්නේ. න්‍යායන් හදන්නේ එහෙමයි. ඉන්ද්‍රිය නිරෝගීව තියන අය තමයි හදන්නේ. හැබැයි මනින්ද්‍රිය නිරෝගී නෑ. ඔය මන දර්ශනයක් හදන්නෙත් මනින්ද්‍රිය නිරෝගී නැති නිසා. මනින්ද්‍රිය නිරෝගී නම් දර්ශන හදාදින්නේ නෑ. විදර්ශනාවේ එනවා. මනින්ද්‍රිය නිරෝගී නම් විදර්ශනාව එතන තියෙන. දර්ශන නෙමෙයි විදර්ශනා. දර්ශන එකක් විදර්ශනාව තව එකක්. දර්ශන කියන්නේ අර පඤ්ඤප්ති පඤ්ඤප්ති කියන්නේ පැන වූ දේවල් ඊළඟට සාමූහිකව එකඟ වූ දේ තියෙනවා සම්මුති ඒ ආශ්‍රයෙන් ගොඩනගාගත් අදහස් තියෙනවා සංකප්ප මේවා එකතු කරලා හදාගන්න අහස් මාලිගාවකට දර්ශනයක් කියන්නේ ඒට අත්දැකීමකුත් තියෙනවා. අත්දැකීමක් තියෙන්න පුළුවන් දර්ශනයකට. නමුත් ඒ අත්දැකීම විදර්ශනා කළා නැහැ. ඒ අත්දැකීම මත දර්ශන ගොඩ නගලා තියෙන්නේ. දර්ශනයක මත අත්දැකීමක් අරගෙන ඒ ගැන හිතනවා. හිතුවාම අන්න සංකල්ප පහළ වෙනවා. සංඥා පහළ වෙනවා. සංකල්ප පහළ වෙනවා. අනිත්‍යයේ අනිත්‍යය ගැන මොනවද කියලා තියෙන්නේ කියලා පොදු ප්‍රඥප්ති හොයනවා ඒවත් මේකෙන් ටිකක් ගන්නවා ටිකක් බැහැර කරනවා මේ සියල්ල කළාම දර්ශනයක් හැදෙනවා දර්ශනයක් කියන්නේ හස්මාලිකාව දැන් අත්දැකීම වැහිලා ගිහිල්ලා හොඳට බලන්න ඕනෑම දර්ශනයක මුලට ගියාම මොනවා හරි අත්දැකීමක් තියෙනවා ඒ දාර්ශනිකයට ලැබුණු පුංචි අත්දැකීමක් තියෙනවා මේ ඇලපෙන්ති තුඩක් විතර ඒක නෑ කියන්න බෑ නමුත් ඒ අත්දැකීම වැහිලා ගිහිල්ලා දැන් අර ඒ උඩ පටවල තියෙන ප්‍රඥප්ති විවහාර විවහාර සම්මුති සංකල්ප මේ සියල්ලේ ඒතර දර්ශනය දර්ශනයේ තියෙන තැනක විදර්ශනාව නැහැ විදර්ශනයක් නැහැ එතන මෙයින් බැහැර වෙන්න ඕනේ මේ සියල්ලෙන්ම බැහැර වුණු හිතකට තමයි විදර්ශනා කරන්න පුළුවන්. මේ බැහැර කිරීම තමයි සමාධියෙන් කරන්නේ. සමාධියෙන් විය යුත්තේ නැත්තම් සමාධිය කියා කියන්නේ ඔය ඔය සමාජ මති මතාන්තර පොත්පත්වල තියෙන න්‍යායන් තමන්ම බැහැගත් නිගමන පොදු පිළිගැනීම් මේවයින් ඔළුව පුරවා ගැනීම නෙමෙයි ඔළුව හිස් කිරීම සමාධියේදී හිස් වෙනවා විදර්ශනාවේදී නෙමෙයි හිස් වෙන්නේ ඔය සංකල්ප ප්‍රඥාප්ති මේවා හිස් වෙලා යනවා සමාධියේදී එතෙක් තමයි දැක්ම පිරිසිදු වෙන්නේ. අර අර පටෝප සියල්ල අයින් කළා දාන. අයින් කරාම අයින් කරාම අර ඇල්පෙන්ති තුඩක් විතර අත්දැකීම ඉතුරු වෙනවා ඊට පස්සේ. අනේ ඇල්පෙන්ති තුඩක් විතර ඉතුරු වුණු අත්දැකීම තමයි බලන්නේ සමාධියේ. අත්දැකීම හරි පුංචි. අත්දැකීමක් පැය ගාණක් තියෙන්නේ මොනම අත්දැකීමක්වත් මේ විශාල දර්ශනයක් හදාගන්න පොත් ගණනාවක් ලියන්න පුළුවන් දර්ශනයක් හදාගන්න තරමට දිගපළල නැහැ අත්දැකීම. අත්දැකීම් හරීම පුංචි වෙලාවක් පවතින්නේ. අන්න ඒ අත්දැකීම බලන්න පුළුවන් දර්ශනයෙන් අයින් වුණා. තර්කණයෙන් අයින් වුණාම, විතර්කණයෙන් අයින් වුණාම ඒ අයින් වීමට තමයි සමාධිය කියන්නේ. සමාධිය මොනතරම් ඕනේද කියන කාරණේ තේරෙනවා විදර්ශනාවට. හැබැයි ඒ සමාධිය කියන්නේ දැහැන්ගත වීමට නොවේ. දැහැන්ගත වෙලා ඔය සමාපත්තියකට සමවැදි. එයම ඒට නොවේ මේ සමාධිය කියන්නේ අර සියල්ල හිත නිදහස් කරගත්තාම අත්දැකීමක් ඇති වෙන විටම එතන ඉන්න පුළුවන්කම. කිසියම් දෙයක් අත්දකින්න විට එතන ඉන්න පුළුවන්. එතන හිටියොත් තමයි එතන වෙන දේ බලන්න පුළුවන්. හිත හිත හිටියොත් අත්දැකීම යනවා. සිතවිල්ලෙන් වැහිලා යනවා. ඒතර හිතන්නේ නැතුව හිතන්නේ නැතිව බලාගෙන ඉන්න පුළුවන් හැකියාව. ඒ බලාගෙන ඉන්නේ වෙන දේ බලන් හිටියාම ඉස්සෙල්ලම් පේන්නේ සිදුවන දේ. ඵලයේ පේනවා. ප්‍රතිඵලයේ පේනවා. ඊළඟට තමයි අන්න විදර්ශනාව යනවා ඇතුළට. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? එහෙම බලන් ඉන්නකොට තමයි පේන්නේ මේ පාන් නෙමෙයි අවන් එකට දාන්නේ. කේක් නෙමෙයි අවන් එකට දාන්නේ. කියන්නේ කනට කනයි ශබ්දයි ශබ්ද තිබිලා කනට ඇවිල්ලා වැදිලා ඒව ඇහෙනව නෙමෙයි. එහෙම වෙන්නේ නැහැ. එහෙම තියනවා නම් මේ ආවන්සෝන් නැහැ. මේ ඉන්ද්‍රිය එකක්වත් ඕනේ නැහැ. හැබැයි වෙන කියන්න දෙයක් නැහැ. කියන්න ක්‍රමයක් නැහැ. නැති නිසා තමයි එහෙම කියන්නේ. හැබැයි එහෙම කිව්වා කියලා එහෙම වෙනවා කියලා ඔන්න භාවනාවේ කවුරු හරි දැක්කා කියලා මට අවබෝධ වුණා කියනවනම් එතන අවබෝධයක් නැහැ. ඒ කියන්නේ හරියට එහෙනම් ආ මම දැක්කා මේ පැත්තෙන් පාන් දැම්මා අර පැත්තෙන් පාන් ආවා. මේ පැත්තෙන් කේක් දැම්මහම කේක් ආවා බනිස් දැම්මහම බනිස් ආවා. අන්න නෑ එහෙම නෑ. එහෙම වෙනවන වැරදි. එනවන්න එකක් නෙමෙයි. ඒක නිකම් මොනවා හරි නිකම් පෙට්ටියක්. නිකන් කබඩයක් වගේ. කබඩ දෙකකට මේ පැත්තෙන් කේක් දාලා එහා පැත්තේ දොර ඇරලා කේක් ගෙඩියම ගන්න පුළුවන් දාපු. ඒ ඒ කබඩ එක. ඒක වන්නේකට වැඩිය වෙනස්. උඳුනකට වැඩිය වෙනස්. උඳුනේ ක්‍රියාකාරීත්වය තමයි මේ ඉන්ද්‍රියන් හයෙම තියෙන්නේ. උඳුනක ක්‍රියාකාරීත්වය. මෙයා පැහැෙනවා. මේකට ආයසේ උෂ්ණත්වය මේ ඒවා තියෙනවා. ඔය ඉන්ද්‍රිය හයටම ආයසේ උෂ්ණත්වය අවශ්‍යයි. ඒ ආයසේ උෂ්ණත්වය නැතුව ඉන්ද්‍රිය හය වැඩ කරන්නේ නැහැ. අවන් එක වැඩ කරන්නත් ඒ උෂ්ණත්වය ඕනනේ. උෂ්ණත්වයක් තියෙන්න ඕන ටෙම්පරේචර් එකක්, හීට් එකක් ඕනේ. ඉතින් මේ මේ කාරණා මෙහෙම කියන්න හේතුව විදර්ශනාවට නොයා දර්ශනයේ පවතින නිසයි දර්ශනේ නැවතුනහම දර්ශනේ නැවතුනා කියා දන්නේ හේතුව මේ මෙතන අර pāli වචන ටිකක් තියෙනවා. ඒ වචන මේ දර්ශනේ ඇතුලේ තියෙනවා. හිතනවා මේ තමයි මේ අවබෝධය. එයර පොතේ තියෙනවානේ ඒ කාරණේ. තර්කයටත් හරි. තර්කයට හරි. පොතේ තිබ්බට තර්කයට හරි ගියාට ලෙඩක් හොඳ වෙන්නේ නැත. ලෙඩක් හොඳ වෙන්න නම් බේත් බොන්න ඕන. පොත බැලුවට තර්කයට හරි කියා පේනුනට කිසිම ලෙඩක් හොඳ වෙන්නේ නැහැ. සංසාර රෝගේ බොහෝමත් සනීප වෙන්නේ. සංසාර රෝගයට හේතුව පැවටීම. අවිද්‍යාවනේ හේතුව පැවටීම. ඉතින් මොනවට රැවටීමද? අත්දැකීම් වලට රැවටීම. මේ මොහොතේ ලබන අත්දැකීමට රැවටීම. මේ මොහොතේ ලබන අත්දැකීමට රැවටෙන එක ක්‍රමයක් තමයි ප්‍රධානම ක්‍රමය මේවා එළියේ තියෙනවා කියන එක. මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සහ සිතිවිලි එළියේ තියෙනවා. එළියේ තිබිලා මේ සමහර ඒවා කනහරා ඇතුළට එනවා සමහර ඒවා හැහරා ඇතුළට එනවා සමහර ඒවා නාසයේ දිව ශරීරය හරහා ඇතුළට එනවා කියලා හිතනවා. එහෙම හිතනකොට මේ සං සංඛාර කියන தત્ත්වේ පේන්නේ නැති වෙලා යනවා. ද විදර්ශනාවේ වැදගත් තැනක් නෙවෙයි සංඛාර හඳුනා ගැනීම. සංඛාර හඳුනාගත්තොත් තමයි සංඛාර උපේක්ෂාව ඇති වෙන්නේ. සංස්කාර පිළිබඳ උපේක්ෂාව එන්නේ, ඒ කියන්නේ විදර්ශනා උපේක්ෂාව එන්න නම් මේ සංස්කාර හඳුනා ගන්න ඕනේ. සංස්කාර කියන්නේ හැදෙන එක. අර දුනක පිච්චෙනවා. ඒ උඳුනකින් පාන් හැදෙන හැටි දකින්න ඕනේ. ඒකට තමයි තේරෙන්නේ මේක හැදෙනවා. මේකට පාන් දාලා පාන් ගන්නව නෙවෙයි. මේක ඇඹරෙනවා, මිරිකෙනවා, දේවල් එකතු වෙනවා ඊළඟට පැහැෙනවා. ඒ සියල්ලේ ප්‍රතිඵලයක් සහ කාලය. කාලයත් ඕනේ. කාලය නැතුව පාන් නෙමෙයි කිසි දෙයක් හැදෙන්නේ නැහැ. ඒතර කාලයයි, අවකාශයයි, අමුද්‍රව්‍යයයි, උෂ්ණත්වයයි මේ සියල්ල එකතු වෙලා එකතු වීමේ ප්‍රතිඵලයක් තමයි අත්දැකීම. ඒ නිසා ඒක සංස්කාරයක් කියන්නේ. සංකාර වෙන්නේ ඒ නිසා. අද්දකේ. එහෙම නැතුව මේ ඇයි රූපය නිසා නෙමේ සංකාර වෙන්නේ. ඒ මේ සංස්කාර ඇතිවීම ඔය සංස්කරණයේ වීම මේ පිලිස්සීම තමයි දකින්න තියෙන්නේ මේ අත්දැකීම හිතියොත් තමයි පේන්නේ මේ. පොතේ හිතියට පේන්නේ අත්දැකීම හිතියම් පේනවා. මේ කාරණේ දවසකුත් කිව්වා එතනින් අපි නවත්තමු. ඔය මේ මලගයකදී එහෙම පාන්සුකූල දෙන අවස්ථාවක අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා සජ්ජහනා කරන ගාතාවක් තියෙනවා අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva nirucchanti තේසං ූප සමෝ සුඛෝ හරීම ලස්සන ගාතාවක් හරීම අර්ථවත් දේශනාවක් මේ තමයි විදර්ශනාව ඉතින් එතනදී හරිය විදර්ශනාව කරන්න මෙච්චර නිදර්ශනයක් තියෙද්දි මේ හිතිය කෙනෙක් දැන් නැහැ මෙච්චර කල් හිටිය කෙනෙක් තව ඉඳී කියලා හිතන් හිටිය කෙනෙක් දැන් නැහැ. ඒ පෙට්ටිය ඇතුළේ ඉන්නේ එයා නෙවෙයි. එයා නෙමෙයි පෙට්ටිය ඇතුළේ ඉන්නේ විනි පෙට්ටිය ඇතුළේ ඉන්නේ ওই හිටිය කෙනා නෙවෙයි. ඉස්සරහට ඉඳී කියලා හිතන් හිටිය කෙනත් නෙමෙයි. ඒ දෙන්නම නැහැ දැන්. මෙතන තියෙන්නේ මృత කලෙබරය. ඒ ඒ නිදර්ශනය එහෙම නිදර්ශනයකුත් තියෙද්දි ඊට වැඩි නිදර්ශනයක් ගන්න අමාරුයිනේ ජීවිතේක. එහෙම නිදර්ශනයකුත් තියෙද්දී මේ විදර්ශනාව නොකරන්නේ ඇයි කියන කාරණේ තමයි අපේ ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඒ ගාථාව සජ්ජායනා කරලා අපෙන් අහන්නේ. අනිච්ඡාවත සංඛාරා. වත කියන්නේ ඒකාන්තයෙන්ම අනිවාර්යයෙන්ම. කතා දෙකක් නැහැ. සංඛාර අනිච්චා. සංස්කාරයෝ අනිච්චයි. අවිනිශ්චිතයි. ඒ සංකාර කියලා අපි මේ ලෝකේ තියෙන හැම දෙයකම කියන. හැමදේම නෙමේ සංඛාර කියන්නේ ඒක තේරෙනවා තව ටිකක් හට ගියාම අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ මේ සංස්කාර අනිවාර්යයෙන්ම ඒකාන්තයෙන්ම කතා දෙකක් නැතුව අවිනිශ්චිතයි අනිච්චයි උපාද වය ධම්මිනෝ ඒ හැටි කොහොමද ධම්මි ධම්මිනෝ කියන්නේ ඒවයි හැටි කොහොමද ඉපදෙන මැරෙන උපාද වය ඇති වෙන නැති වෙන හැටි. හැටි තමයි ඒ සංකාරවල මොන ගතිය නැති වුණත් මේ උපන් ගතිය තියෙනවා. මොනවද? ඉපදෙන මැරෙන ගතිය. ඇති වෙන නැති වෙන ගතිය. uppajjitva niruddhanti. ඉපදෙන හැම දෙයක්ම නිරුද්ධ වෙලා යනවා. නිරුද්ධ නොවි ඉපදිලා සදාකාලිකව පවතින්න බෑ කිසිම දෙයකට. කිසිම සංස්කාරයකට බෑ හටගෙන විනාශ නොවි තීන්ත. එහෙම බෑ uppajjitva nirujjanti. තේසං රූප සමෝ සුඛෝ. ඒ එබඳු සංස්කාරයන් සංසිඳෙනවා නම් රූප සමනේ රූප සමනේ කියන්නේ සංසිඳීම එබඳු ස්වභාවයෙන් යුක්ත සංස්කාරයන් සංසිඳෙනවා නම් ඒ තමා සැපය ශාන්තිය. ඊට එහා සැපක් නෑ ශාන්තියක් නෑ. දැන් මේ ඔය තමයි ගාථාවේ තේරුම. මේක තේරුම හැමෝම දන්නවනේ. දැන් මේ සංඛාර කියලා කියන්නේ මේ එළියේ තියෙන ගස් පලන්, අහසේ තරු, ඔය ගංගා, මූදවල් නම් ඒවා සංසිඳුණා කියලා අපිට තියෙන අස්වැසිල්ල කුමක්ද? ඒවට නම් සංස්කාර කියන්නේ ඒ සංස්කාර සංසිඳුණා කියලා අපිට තියෙන සැපේ මොකද්ද? කාටද ඒකේ සැප? නැහැ. අර අන්න අර මේ උදුනේ උදුනක් වෙලා Taman අවන් එකක් වෙලා පෝරණුවක් වෙලා පිච්චි පිච්චි මේ පාන් හදනවා. ඒ උඳුන නිවිලා ගියොත් මොන තරම් අස්වැසිල්ලක්ද තේසං ඌප සමෝ සුකෝ මේ ඇතුලේ පාම් පිච්චිල්ලක් නැත්තම් මේ සෙල්සියස් අංශක 500ට 700ට විතර රත් කරගෙන හැම වෙලෙම මේ පිච්චීම වෙන්නේ නැත්නම් රූප පුච්චනවා ශබ්ද පුච්චනවා ඒ කියන්නේ පිච්චුනහම එන්නේ රූප. තව විදිහකට පිච්චුවාම ශබ්ද එන්නේ. ඇත්තට මේ සංස්කරණය සංකාර කොච්චර පිච්චුවත් ඒ පුච්චපදේ තියාගන්නත් බෑ දිගට. උපාද වය ධම්මිනෝ. එහෙනම් තියාගන්න බෑ. උපජ්ජිත්වා නිරුද්ධಂತಿ. මොන තරම් දේවල් ඉපදුවත් ඒවා නිරුද්ධ වෙලා යනවා. නිරුද්ධ නොවන දෙයක් උපාද කරන්න බෑ කාටවත්. කිසිම බේකරි එකට බෑ. එහෙම මේ නැතිනවන පාන් ගෙඩියක් කේක් ගෙඩියක් හදන්න. ඒතර මෙන්න මේ ක්‍රියාවලිය සමනීය වෙනවා නම් සංසිඳෙනවා නම් ඒට තමයි සැපේ කියන්නේ. මේ තමයි විදර්ශනාවේ සැපය. සමාධි සැපේ ගැනනේ ගාක් කතා කරන්නේ. සමාධියේ තියෙන සුවේ ඒක තමයි ලොකු සැපක් ධාන සුවේ කතා කරනවනේ. හැබැයි මේ මේ සුඛය ගත්තාම අර ධාන සුඛේ කැලේ. මේ සංස්කාර සංදිද්ද සංසිඳ වීමෙන් ඇතිවන සුඛය තහලකටවත් දෙන්න බෑ ධ්‍යාන සුඛයට. හොඳයි හිතවතුනි බොහෝ කාරණා කතා කළා මේ සරල පණිවිඩය ගන්න ඇති කියා හිතනවා. සරල කියන්නේ මේ අත්දැකීම තමා දකින්න ඕනේ. අත්දැකීම ගැන හිතුවොත් දර්ශනයක් එන්නේ හිතන්න එපා අත්දැකීම අනිත්‍යය මොනවද ඒ අත්දැකීමට දෙන නම් අර පොතේ ඒව වැඩක් නෑ බලන්න. ඒ සියල්ල අත්හරින්න ප්‍රඥප්ති ව්‍යවහාර සංකල්ප මේ සියල්ල අත්හරින්න අත්දැකීම දිහා බලන්න. විනිවිද බලන්න කුමක්ද අත්දකින්නේ සහ ඒ අත්දැකීම හැදෙන්නේ කොහොමද? අන්න එතට තේරෙයි පෝරුණු හයක් තියෙනවා. ඇහැ කියන්නේ පෝරණුව. ඒ නිසා ආයතන කියන්නේ. මේවා පෝරණු. මේ පුච්චනවා. පුච්චන කෙනා පිච්චෙනවා. ඒ පිච්චීම දවසක සංසිඳුනොත් මේ ගිනි අඟුරු ඔක්කොම එළියට ඇදලා දාලා මේ පිච්චීම නැවැත්තුවොත් ඒ තමයි සැපෑම සුඛය තේසං රූප සමෝ සුඛු එන්න විදර්ශනාවට බලන්න මේ මොහොත කුමක්ද අත්දකින්නේ ඒ අත්දැකීම ගැන මොන වගේ අදහස් මතිමන්තාන්තරද එන්නේ බලන්න. පොත්පත් වලින් සමාජයෙන් සංස්කෘතියෙන් પરම්පරාවෙන් ඒ ප්‍රඥප්ති ඒවා දිහා බලන්න. ඒවා අයින් කරන්න. අයින් කර කර බලන්න ඇත්තටම කුමක්ද වෙන්නේ? මේ මොහොතේ සැබෑවටම සිදුවන්නේ කුමක්ද? හිතවතුනි සංඛාර පිළිබඳ මිනිවිත දැක්ම විදර්ශනාව සංඛාර මුලින්ම හැදෙන තැන තමා ඉන්ද්‍රිය අධ්‍යක්ීම එයින් පිට සංඛාර නෑ ඊට කලිනුත් නෑ එතෙන්දි තමයි සංඛාර වෙන්නේ, ඒ කියන්නේ නිෂ්පාදනයක් වෙන්නේ. මේ නිෂ්පාදනය දකින්න මේ ආයතන 6 පෝරුණු 6ක් විදිහට දකින්න. ඇවිලෙන. එලන්ට එතන පුද්ගලයෙකු ඉන්නවා නම් එයා බක්කරේ කෙනෙක්. එලෙම දාඩිය පෙරාගෙන මේවට අඟුරු දදා මෙහෙට අදිනවා මෙහෙට අදිනවා ඒ තමයි කරන්නේ. මේ සමස්ත ක්‍රියාවලියෙම තමයි දුක කියන්නේ. ඒ තණ්හාව නිසා දුක ඇති වෙනවා කියොතෙන්ට. ওই දුක ඇතිවීම. ඊට පස්සේ හඳපු පාන් ගෙඩිය කාලා ඒක රහනම් සැපයි රහ නැත්තම් දුකයි වෙන කෙනෙක් අපිට කලින් වෙන කෙනෙක් උදුරගත්තොත් දුකයි. ඒ කතන්දරේ දෙවෙනි තුන්වෙනි කතාවක්. ඒත් නෙමෙයි තණ්හාව නිසා දුක ඇතිවෙනවා කියන්නේ. ඒවත් තණ්හාව නිසා තමයි නමුත් මේ මෙතන මේ සංඛාර හදන්න තියෙන තණ්හාව. තමන්ම හදන සංඛාර වලට තමන්ම රැවටෙනවා. මෙතන තමයි මෝහයයි අවිද්‍යාවයි තණ්හාවයි සියල්ල තියෙන්නේ. මේ තුන්දෙනා එකතු වෙලා තමයි මේ අනිත් සංඛාර ටික හදන්නේ. හැබැයි අවිද්‍යා තණ්හා මෝහ කියන්නේ සංස්කාර. ඒව විසංකාර නෙමෙයි. අවිද්‍යාව සංකාරයක්, තණ්හාව සංකාරයක්, මොහයත් සංකාරයක්. ඒවත් සංකාර විදියට බලන්න. ඒතර මේ පෝරුණු අය නිවලා දාන්න පුළුවන් නම් තමන් වක්කරේ කෙනෙකු නොවී ඉන්න පුළුවන් නම් ඒ තේසං රූප සමෝ ඒ සංසිඳීම තමා සුකෝ සැපත හැම දිනාටම සතක්ම වේවා ශාන්තියක්ම වේවා සැනසෙල්ලක්ම වේවා